විජේදස රාජපක්ෂ මහත්මයා කියන මගේ අනිත් නඩුවීන්ට ඔක්කොම සැකසයිතයි කියන. මේ අධිකරණ ඇමති හැටියට කොහොමද කියන්නේ අවුරුදු 10ක් අග්‍රවිෂකාර ධූරයේ දරුව තනත්තාගේ නඩු තීන්දුව සැකසයිතයි කියන. රනිල් වික්‍රමසිංහ මහත්මයා ආණ්ඩු තියෙන කාලේ. එතකොට විජේදාස මහත්මයා හිටියේ පුදුජන එක්සත් පෙරමුණත් එක්ක. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව ලංගම විකුණුවා සමාගම් තුනකට. වෘත්තීය සමිති විජේදාස රාජපක්ෂ මහත්මයා අරගෙන උසාවියේ නඩුවක් ඉදිරිපත් කරා මේක නීති විරෝධී විකිණීමක් කියලා. ඉතින් විජේදාස රාජපක්ෂතුමාගේ මැදිහත් වීම නිසා ලංගම බේරුණා. විජේදාස රාජපක්ෂ මහත්මයා කිව්වා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවෙන් කරන මේ වෙනදාම සම්පූර්ණ වංචාසහගතයි කියලා. ඉතින් එදා කියපු දිව දෙක කොහෙද තියෙන්නේ?